द्वितीयं पि बुद्धं शरणं गच्छ गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्ध සංඝං සරණං ගච්ඡාමි තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං ආමභන්ති සාදි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡ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 නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මං ති සමනුපස්සාමි යා එවං මහතෝ අත්ථාය සංවත්තති යතයිදං භික්කවේ සම්තුත්ථිතා සම්තුත්ථිතා භික්කවේ මහතෝ අත් අත්ථාය සංවත්තති සද්ධාවන්ත දිනතුනි අද අනුර තිලකරත්න මහත්මයා ඇතුළු මේ පින්වත් පිරිස එකතු වෙලා තමන්ටත් ධර්ම ශ්‍රවණය කරන්නට ඒ වගේම ලංකා වාසී සදහැවත් බෞද්ධයින් සෑම සියලු දෙනාටම දහම් අසන්නට එපමණක් නෙවෙයි ලෝකයේ තවත් බොහෝ රටවල සිටින සදහැවතුන්ට ධර්ම දාණය ලබා දීමේ උදාාර චේතනාව ඇති කරගෙන අද දවසේ මෙබඳු ධර්ම දේශනාවක් පවත්වන්නට අදහස් කළේ තම තමන්ට මෙලොව පරලොව යහපත පිණිස ධර්මඥානය ලබන්නටත්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 නිවන් මඟ යන්නට සිද්ධ වෙන්නේ. බොහෝ දෙනා බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩ ඉන්න අවස්ථාවේ උන්වහන්සේ සමීපයට ඇවිදින් විමසලා තියෙනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අපි සුදු වස්ත්‍ර අඳින ගිහියෝ. අපි සුවඳ විලවුන් දරන, කාමයේ ඇසුරු කරන, අඟුදරුවන් පෝෂණය කරන වැඩ කටයුතු බහුල ගිහියන් අපි. ස්වාමීනි අපි වගේ අයට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 එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මදහත් ඕන මේ ගමන යන්නට. ඒ මදහත්ව ගමන යන්නට අද සමාජය තුළ තව බොහෝ හේතු තියෙනවා ඒකට බාධා වෙනවා. ප්‍රධානම බාධකයක් තමයි මේ ලෝකයේ සිදුවෙන දේවල් පිළිබඳව දැකලා මේක ආකාරයෙන් නොසතුටටපත් වීම. ඒ නොසතුට අපට ප්‍රබල බාධාවක් ඇති කරනවා නිවන් දකින්නට. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි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 මම සසර විනාශ කරගන්නවා. මට මගේ සසර ගමනටවත් මගේ ජීවිතේටවත් සාධාරණයක් කරගන්න බැරි නම් එතනින් එහාට මම කොහොමද ලෝකෙට සාධාරණයක් කරන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා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 එහෙමනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා සතර ගමන අපි නිමා කරන්නට ඕන මේකට ඇලි ඇලි ඉන්නට කියනවා නෙමෙයි මේක සන්තෝෂයෙන් ආස්වාදනය කරන්නට කියනවා නෙමෙයි හැබැයි මේ ගැන කලකිරුණොත් එහෙම නැත්නම් මේ ගැන දුම්නසටපත් වුණොත් මේ ගැන දුකටපත් වුණොත් මේ මේ ගැන ගැටුමක් ඇති කරගත්තොත් අපට කවදාවත් මේකෙන් ඈතර වෙන්නට පුළුවන් කමකුත් නැහැ. ඇලීමත් විනාශයේ පිණිස පවතිනවා, ගැටීමත් විනාශයේ පිණිස පවතිනවා.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 එහෙම නැත්නම් අපි පරිහරණය කරන ගියදොර ඉඩ කඩම් ධන ධාන්‍ය ආදී හෝ මේ කවරක් හරි තුලින් යම් කිසි කෙනෙක් සතුට වෙන්නට උත්සාහ කරනවා නම් ඒ තනත්තගේ සතුට බොහොම తాවකාලිකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් අපි අපේක්ෂා කරනවද යමක් කැමති වෙනවද එසැනින්ම දුක් වේදනාව කියන එක ඒ සමග බැඳී යනවා ඒක අපිට වළක්වන්නට පුළුවන් කමක් නැහැ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 මේ මෙච්චර මිනිස්සු දුකෙන් දුම්නසින් පීඩාවෙන් ඉන්න ලෝකේ ඔබ වහන්සේ කොහොමද මේ තරම් නිදහසේ අන්න ඒකයි උපතිස්ස පරිබ්‍රාජකයාට අසජී හාමුදුරුව පසුපස ගිහිල්ලා මෙහි හේතුව මොකද්ද කියලා විමසන්නට ඕන උනේ බාහිර පෙනුමයි. ඉතින් ඒ බඳු දහමකුයි බුදුහාමුදුරුව ලෝකයට දේශනා කරලා තියෙනවා.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 පැහැපත් මනසක් තියෙන්න ඕනේ. සංසුන් මනසක් තියෙන්න ඕනේ. කොහොම තෘප්තිමත් මනසක් තියෙන්න ඕනේ. සතුටින් ප්‍රබෝධමත් වුණු මනසක් තියෙන්න ඕනේ. ඒ නිසානේ නිවන් දකින්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොජ්ජංග ධර්මවල පීත් සම්බොජ්ජංග. නිවන් දකින්නට ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්නත් මොකද්ද තියෙන්න ඕනේ? ප්‍රීතිය තියෙන්න. කයේ සැහැල්ලුව තියෙන්න ඕන සමාධිය තියෙන්න ඕන ඒකාග්‍රතාවය තියෙන්න ඕන ඒ අතරට ප්‍රීතියක් තියෙන්න ඕන ප්‍රීතිය නැතිනම් පුද්ගලයා ලෝකේ නිවැරදිව දකින්න මේ ප්‍රීතිය කොයිතරම් දුරට අපට උදව් වෙනවද කියලා එක්තරා අවස්ථාවක මේ ගෞතම බුද්ධ ශාසනයේ ಗುಣධම් වඩපු භික්ෂුන් වහන්සේලා 15 නමක් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන 30 නමක් කමඨහන් අරගෙන උන්වහන්සේලා හුදකලා තැනකට බවුන් වඩන්නට දැනම කළා. උන්වහන්සේලා කතිකා කරගත්ත අපි එක් එක්කෙනාට කරදර කරන්නේ නැතුව භාවනා කරනවා. ඒ නිසා කාටවත් වැඩිපුර කතා කරන්නේ නැහැ, සද්ද කරන්නේ නැහැ. උන්වහන්සේලා හුදකලාව භාවනා කරනවා. මේ වනාන්තරයේ ඉන්න මහා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 මින් පසු කරදරයක් වුණොත් කතා නොකර ඉන්න එපා. කරදරයක් වුණොත් අනිවාර්යෙන් කතා කරන්න අපි කතිකා කරගත්තේ කතා නොකර තරහ වෙලා ඉන්නට නෙමෙයිනේ ගුණධම් වඩන්න පහසුවක් වෙනසනේ. නිසා අනතුරක් වෙනවා නම් අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. පස්සේ දැන් එදින රාත්‍රියේත් කොටිය ඇවිදින් තවත් භික්ෂුන් වහන්සේ නමක් බැහැපත්තා. උන්වහන්සේ කෑ ගැහුවා. කෑ ගහනකොට අනිත් හාමුදුරු පොළොව මුගුරු අරගෙන කෑකෝ ගහගෙන පසුපස එලවාගෙන ගියා. නමුත් කොටිය අර හාමුදුරුවත් ඇදගෙන විශාල ගල් පරයක් උඩ නැගලා අනේ හාමුදුරු එක්කෙනෙකුට කිට් වෙන්න දැන් අර හාමුදුරුවන් කකුල් දෙකේ ඉඳලා ටික ටික අර කොටිය කාගෙන යනවා. දැන් හාමුදුරුන්ට කිට්ටු වෙන්නට බෑ. අර හාමුදුරුවෝ කිව්වා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 කෙනෙකුට හංගින්නට පුළුවන්කමක් නැහැ. Tamanගේ ප්‍රාණය නිරුද්ධ වෙන විදිහට ඇඟ මාංශ උලා කද්දි උන්වහන්සේට පුළුවන් වුණා නම් උන්වහන්සේ Tamanගේ නාභිය ධන මඩල දක්වා කාගෙන එනකොට සෝවාන් ඵලයටපත් වුණා. නාභිය දක්වා කනකොට සකෘදාගාමී ඵලයටපත් වුණා. පපුව දක්වා කනකොට අනාගාමී ඵලයටපත් වුණා. හදවත කාලා ප්‍රාණය නිරුද්ධ වෙනකොට අරහත් ඵලයටපත් වෙලයි උන්වහන්සේ පිරිනමනවා.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 කියලා අපිටම අපි තුලින් හඳුනා ගන්න පුළුවන්. අන්නේ සන්තුෂ්ටිය Tamanගේ මනස තුලින් ජීවිතේ වරක් දෙකක් හරි අත්වෙන්දොත් ඒ තනත්තා කවමදාකවත් මේ ධර්ම වලින් පිරෙන්නේ නැහැ. ඒ තනත්තා කවමදාකවත් ලෝකයේ තුල ඒබඳු රසයක්, ඒබඳු සන්තුෂ්ටියක් කවදාවත් දකින්නේ නැහැ. උපාදානය තුලින් ඇල්ම තුලින් බැඳීම තුලින් ගොඩගහ ගැනීම තුලින් ඒ සන්තුෂ්ටියේ සතුට කිසිදාක ලබන්නට බැහැ කියන බව ඒ තැනත්තාට ප්‍රත්‍යක්ෂ වෙනවා.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 හඳුන්වා දීම මඟ පෙන්වීම තුළින් අවස්ථාව සලස්වා දීම තුළින් ධර්ම දානමේ මහත්ඵලයක සිද්ධ කරගත්ත ධර්ම දානමේ කුසලයක් ධර්ම ශ්‍රවණේ කුසලයක් අප හැම දිනාටම මේ උත්තරීතර සද්ධර්මයේ මනමින් ප්‍රත්‍යක්ෂ කරගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා ප්‍රාර්ථනා කරමි ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා